කල්යාණ මිත්‍රවරුනි අද මේ පොය දවසේ මේ නිලඹ භාවනා මධ්‍යස්ථානයේට එකතු වෙලා සමහර විට ඒවත් සමාදන් වෙලා අපි උත්සාහ කරන්නේ කිසියම් දුරකට හරි අපේ මේ ජීවිතයේ තියෙන අනේක විධ දුක්ඛ දෝමනස්යන් අඩු කරගන්න ඒ වගේම ඈත් වෙන්න తాවකාලිකව හරි මානසිකව නිදහසක් සැහැල්ලුවක් ලබා ගන්න එපමණක් නෙමෙයි කෙලවරක් නැති මේ ප්‍රශ්න කන්දරාවෙන් කොහොමද සදහටම නිදහස් වෙන්නේ කොහොමද මේ සාංශාරික චක්‍රය නැවත හරකැවෙන්නේ නැති ලෙස නතර කරන්නේ අන්න ඒ සොයා බැලීමට ඒ විසඳුමට ළඟා වෙන්නයි අප මේ උත්සාහ කරන්නේ. දැන් මෙතෙන්දී කල්යාණ මිත්‍රවරුනි අප දකිනවා මේ ප්‍රශ්න ජීවිතේ පටන් ගත්ත දවසේ ඉඳලම ඇති වෙන ප්‍රශ්න ඉතින් මේ ප්‍රශ්න වලට අප ඒ වෙලාවේ පුළු පුළුවන් විදිහට විසඳුම් ඉදිරිපත් කරනවා මේ සමහර විසඳුම් නිසා ඒ ප්‍රශ්න විසඳෙනවා තවත් සමහර විසඳුම් ඇත්තටම විසඳුමක් නෙමෙයි. ප්‍රශ්නය එහෙමම ඉතිරි වෙලා තියෙනවා. සමහර විට විසඳුම් ප්‍රශ්න බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට හොඳට මෙනෙහි කරලා කල්පනා කරලා බැලුවොත් අපට පැහැදිලි වෙනවා මේ ප්‍රශ්නවල ඉවරයක් අවස්ථානයක් නැහැ කියන එක. දැන් ප්‍රශ්නයක් කියන්නේ මොකද්ද කියන එක කල්පනා කරලා බැලුවොත් ප්‍රශ්නයක් කියන්නේ එතන අසහනයක් ගැටලුවක්. එතකොට මේ ප්‍රශ්නෙක කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි එතන අසහනයක් තියෙනවා. අපහසුතාවයක් තියෙනවා. එතන ඕනෑම දෙයක් ප්‍රශ්නයක් කිව්වහම එතන අපහසුතාවයක් තියෙනවා. දුකක් කියලා අපිට කියන්න පුළුවන්. අසහනයක් කියන්න පුළුවන්. කිසියම් පීඩනයක් තියෙනවා. ඒතර පීඩනයක් ඇතිවන ප්‍රශ්න නැහැ. එහෙම නැයක ප්‍රශ්නයක් නෙමෙයි. කිසියම් හිතේ අපහසුතාවයක් ඇති කරන්නේ නැත්නම් කිසිම වේදනාවක් දුකක් හිතට නැත්නම් ඉතින් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒතර ප්‍රශ්නයක් කියලා කියන හැම තැනකදීම හැම මොහොතකදීම ඒ නිසා අපේ හිතට ඇති වෙන අපහසුතාවයක් තියෙනවා. දෙවෙනි කාරණය මේ ඒ දුක එක පැත්තකින් අනිත් පැත්තෙන් මේ අපට නොතේරෙන යමක් තියෙනවා. තේරුම් ගන්න බැරි කමක්. දැන් මේ ප්‍රශ්නවල ඒ පැත්තකුත් තියෙනවා. එක පැත්තකින් නිදිනේ දුකක් තියෙනවා අනිත් පැත්තෙන් මේ අපිට හිතා ගන්න බෑ. මේකට මොකද කරන්නේ? ඇයි මෙහෙම වුනේ? දාර්ශනිකයක් වුණත් ඉතින් අපි දෙකෙන්ම පීඩා විඳිනවනේ. එක පැත්තකින් ඒක නිසා ඇති වෙන කායික මානසික පීඩනය. අනිත් පැත්තෙන් මේ මොකද වෙලා තියෙන්නේ මම? මේකට මොකද්ද මම කරගන්න ඕනේ? මේක කවදා හොඳ වෙයිද? වැඩි වෙයිද? මේවා අප දන්නේ එතකොට මේ එක පැත්තකින් ගැටලුවක් ප්‍රශ්නයක් කිව්වහම නොතේරෙන, නොවැටහෙන අනවබෝධයට හේතු වුණු කාරණේකුත් තියෙනවා. අනිත් පැත්තෙන් ඒ නිසාම විඳින දුකකුත් තියෙනවා. එතකොට ඕනෑම ප්‍රශ්නයක මේ අන්ත දෙකම දකින්න පුළුවන්. ඒකත් ප්‍රබල වෙන්න පුළුවන්. හැබැයි ප්‍රබල වුණා දුබල වුණා ඒ හැම තැනකම තියෙනවා ඔය අසහනයයි අනවබෝධයයි දෙක. ඉතින් මේ ඒකේවත් එක්ක තමයි අප මේ මෙතෙක් කල ජීවිතේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට අප උත්තර හොයනවා ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට විසඳුම් හොයනවා. ඉතින් සමහර ප්‍රශ්නවලට විසඳුම් නැතුව ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්න වෙනවා අපට. සමහර ප්‍රශ්න ඒවලට විසඳගන්න පුළුවන් ආයෙත්මතු වෙනවා. තවත් සමහර ප්‍රශ්න තියෙනවා ඒව ඉස්සරහදී මොකද කරන්නේ? අපි දැම්ම මේවට විසඳුම් හොයනවා. තාම මේ ප්‍රශ්න ඇති වෙලා නැහැ ජීවිතේ. ඉස්සරහදී ඇති වෙයි කියලා දැන් පටන්ම විසඳුම් හොයාගෙන යනවා. ඉතින් මේ විදිහට බලනකොට කල්යාණ මිත්‍රවරුනි මේ ජීවිතය කියන්නේ ප්‍රශ්න ගොඩක්. ජීවත් වෙනවා කියන්නේ ප්‍රශ්න නිසා දුක් විඳින්න ඒ දුක් විඳින ප්‍රශ්න වලට විසඳුම් හොයාගෙන යන ගමන. ඉතින් අප හැම මොහොතකම කිසියම් ප්‍රශ්නයකින් පීඩා විඳිනවා. ඒ ප්‍රශ්නෙට මොකද කරන්නේ කියා විසඳුමක් හොය හොය ඉන්නවා. ඉතින් ওই දෙකට තමයි ජීවත් වෙනවා කියන්නේ. විසඳුමත් එක්ක සතුටක් එනවා. ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් ලැබුණාම හරි සතුටුයි. ඉතින් ඒ සතුටත් එක්ක අප ටික කාලයක් ඉන්නවා. ඉන්නකොට ඒ සතුට නැති වෙනවා. අලුත් ප්‍රශ්නයක් පැන නැගිනවා. පරණ ප්‍රශ්නෙම අලුත් විදිහකට එනවා. දැන් උදාහරණයක් විදිහට බඩගින්න ගත්තොත් දැන් බඩගින්න අපට දැනෙනවා ඒක ප්‍රශ්නයක් දුක අනපාහාර ගන්නවා ආහාර ගත්තාම බඩ පිරෙනවා බඩගින්න කියන ප්‍රශ්නය නැති වෙලා යනවා ඒක තවදුරටත් එතන නෑ ඉතින් පැය 5කට 6කට ඒ ප්‍රශ්නේ විසඳෙනවා ආපහු පැය කීපයකින් දවසකින් ආපහු අන්න බඩගින්න දැනෙන්න පටන් ගන්නවා. ආපහු අර ප්‍රශ්නේ මතුවෙනවා. ඒ ආයෙත් ආහාර ගන්න. ආයෙත් ඒ ප්‍රශ්නේ විසඳෙනවා. විපාකයේ ගත්තත් ඒ වගේ. නිදිමත ගත්තත් ඒ වගේ. මේ හැම දෙයකම කල්යාණ මිත්‍රවරුනි ස්වභාවයයි ඉතින් ඒ නිසා මේ අපිට මේ ඔය ඒ වෙලාවට එන ප්‍රශ්න එක්ක එන දුක ඒ දුක නැති කරගන්න ගන්න උත්සාහය ඉතින් ඕවත් එක්ක තමයි අපේ දවස් ගෙවි ගෙවි ගෙවි ගෙවි යන්නේ. තරුණ වෙන්නේ, වැඩිහිටි වෙන්නේ, මහලු වෙන්නේ, සහමිය යන්නේ. අපේ ජීවිත කාලෙම වැය වෙලා යන්නේ ඔය දිනදා ඇති වෙන ප්‍රශ්න වලට විසඳුම් හොයන්නට වැළලා. ඉතින් මේ මේ හැම ප්‍රශ්නයක් එක්කම දුකක් තියෙනවනේ. ඒකේ දුකක් එක්කම එතන තියෙනවා මේ ඒක විසඳගන්න ආසාව. දැන් බඩගින්න ආවහම ආහාර පිළිබඳ ආසාවක් එනවා. පිපාසයත් එක්ක යමක් පානය කිරීමේ ආශාවක් එනවා. දැන් නිදිමත එනකොට නිදා ගන්න ආශාවක් එනවා. සීතල දැනෙනකොට හොඳට පොරව ගන්න ආශාවක් එනවා. දැන් මේ විදිහට මේ විදිහට එන මේ ප්‍රශ්නයක් එක්ක ආශාවක් එනවා. මේක අනිත් පැත්තට වෙන්නත් පුළුවන්. ඉස්සෙල්ලා ආසාවක් ඇවිල්ලා ඊළඟට ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. මොන හරි බලන් බලන් ආසාවක් එන්න. අපි දුම් පත්තරයක් බලන්න, පොතක් බලන්න, නාට්‍යයක් බලන්න, චිත්‍රපටියක් බලන්න. ඒවට ආසාව ආවට පස්සේ ඉතින් ඒක බලනකල් දුකක්. බලන්න ලැබෙයිද නැද්ද? යන්න පුළුවන් වේද නැද්ද? ඉඳ තියෙයිද නැද්ද? වෙන වැඩක් තියෙයිද? කවුරුවත් ඇවිල්ලා අමුත්තොයේයිද? ද ඔය විදිහට දුකක්. ඉතින් ආශාවක් වෙනවා ආශා කරන දේ ඉෂ්ට කරගන්න ලැබෙනකල් ඒක දුකක්. ඒ ලැබුණාම අන්න හරි සතුටුයි. දැන් ওই විදිහට කල්යාණ මිත්‍රවරුනි මේ මේ ආශාවේ තියෙනවා අන්ත කීපයක්. එක අන්තයක් තමයි ඔය ඉන්ද්‍රයන් ආශ්‍රයෙන් ඇති වෙන ආශාව. දැන් ඒක තමයි ආශාව විදිහට අපිට හොඳට පේන්නේ. Taman තුලින් පේන්නේ, අන් අය තුලින් පේන්නේ. ආශාව විදිහට අපිට පේන්නේ ඔය මේ ඉන්ද්‍රයන්ට කෑම දෙන්න තියෙන ආශාව. රසවත් ආහාර ගන්න තියෙන ආශාව. ඒ ආශාව වෙනවා. ඒතකොට ඉතින් ඒ ආහාරය නොගෙන හරි අමාරුයි. අහන්න ආශාවක් වෙනවා කාගේ හරි කටහඬක් සින්දුවක් මොකක් හරි ඉතින් එතකොට ඒක අහන්න දෙන්නම වෙනවා නොදී ඉන්නත් පුළුවන් නමුත් ඉතින් එතන ලොකු අසහනයක් මොනවා හරි බලන්න අවශ්‍යයි, කාව හරි බලන්න අවශ්‍යයි. ඉතින් එතකොටත් ඒ දේ නොබලා ඉන්න අමාරුයි. දැන් මේ විදිහට මේ ඔය ඉන්ද්‍රයන් පිනවන්න තියෙන ආශාව, ඉන්ද්‍රයන්ට කෑම දෙන්න තියෙන ආශාව, ඉන්ද්‍රයන් පෝෂණය කරන්න තියෙන ආශාව. මේක එක ආශාවක්. මේ ආශාවට කියනවා කාම සංහාව කියලා. එතකොට අපිට ඔය බොහෝම ප්‍රශ්නයන්නේ ඔය කාම තණ්හාව. ඒ කියන්නේ ප්‍රශ්නයක් කියලා අප කලින් කිව්වේ දුක බොහෝම දුක් අපේ ජීවිතේ විඳින්නේ ඔය කාම තණ්හාව නිසා. අනිත් පැත්තෙන් ඔය කාම තණ්හාව තෘප්තිමත් කරන්න තමයි අපේ ජීවිත කාලෙන් වැඩි හරියක් කැප වෙන්නේ. කෑම හොයන්න, ඒව රහට උයන්න, රහට කන්න, දේවල් බලන්න, අහන්න ඒවට තමයි අපේ ජීවිතේ හොඳට බැලුවොත් වැඩිපුර කාලය ගත වෙන්නේ ඒවට. මේ කාම සංහාව සතුටු කරන්නේ. ඉතින් එයා සතුටු වෙනවා. දරසවත් ආහාරයක් ගැන ආසාවක් ආවහම ඉතින් ඒක දුන්නහම එයා සතුටුයි. මොනවා හරි ගැන අපි හිතමු දොඩොල් කියලා ඉතින් එහෙම දුන්නහම කෑල්ලක් දෙනවා. ඉතින් සතුටුයි. මදි නම් තව කෑල්ලක් දෙන්න. මදි නම් තවත් කෑල්ල. ඉතින් එහෙම දෙනකොට එක තැනක් වෙනවා ඇති කියනවා. එයා තෘප්තිමත් වෙනවා. ওই ඉන්ද්‍රිය ඉන්ද්‍රියන් පෝෂණය කරන්න තියෙන ආශාව බොහෝම ඉක්මනට තෘප්තිමත් වෙන එක. කවුරු හරි එක කතා කරන්න ආසයි. ඉතින් කතා හඳහන් ආසයි. ඉතින් කතා කරනවා. කතා කරගෙන කරගෙන යන්නේ. හරි උනන්දුයි, හරි සතුටුයි. හැබැයි ටික ටික ඒක එපා වෙනවා, ඒකාකාරී වෙනවා, ඇති වෙනවා. දැන් ඔය අප කියන කොයි කාමාශාවේ ස්වභාවය ඔක තමයි. ඒතරේ කාමාශාව නිසා, කාම තණ්හාව නිසා ඇති වෙන දුක් තියෙනවනේ. ඒ දුක්නේ අපි ප්‍රශ්න විදියට ජීවිතේ දකින්නේ. කෑම බීම ඇඳුම් සැලඳුම් ගෙවල් දොරවල් ඔය ඔය ප්‍රශ්න ඉතින් මේ ප්‍රශ්න විසඳගන්න ඉච්චර අමාරු නැහැ ලොකු දෙයක් ඕනේ නැහැ බොහොම ටිකකින් මේ කාම සංහාව සතුටු වෙනවා හැබැයි ආපහු මතුවෙන්න පුළුවන්. ආයෙත් බඩගින්න වෙනවා, ආයෙත් ආශා වෙනවා. හැබැයි ඒක එවලට ඇති වෙනවා. දැන් අප කෙනෙකුට හුඟක් ආශාව තියෙනවා තණ්හාව තියෙනවා කියලා කියන්නේ ඔන්න ඔය ඔය ආශාව දිහා බලලා. ඔය ඉන්ද්‍රයන් ආශ්‍රයෙන් කොහොමද යා ගනුදෙනු කරන්නේ කියන එක දිහා බලලා. ඉතින් කෙනෙකුට පුළුවන් මේ ඉන්ද්‍රයන් පරිපාලනය කරගන්න. ඒවා සංවර කරගන්න පුළුවන්. ඉතින් එහෙම සංවර කරගත්තොත් ඒ ඉන්ද්‍රයන් තුලින් එන ආශාවන් ලොකුවට පේන්නේ නැහැ. Tamanට පේන්නේත් නැහැ, අනිත් අයට පේන්නේත් නැහැ. එතකොට පේන්නේත් නැහැ. ඉතින් පේන්නේ නැති නිසා අපිට හිතෙන්න පුළුවන් මෙයා ආශාව නැති කෙනෙක්. ආශාව අඩු කෙනෙක් කියලා. හැබැයි ඒක ඇත්තක් තියේ. නමුත් මේ ආශාව කියන එක ඊට වැඩිය හුඟක් සියුම් දෙයක්. ඇත්තට මේකේ තියෙන රළුම ගොරෝසුම මතුපිටම ස්වභාවය තමයි ඔය ඔය ඉන්ද්‍රයන් ආශ්‍රයෙන් එන ආශාව. ඒක තමයි රළු ආශාවේ රළු මූණත. රසවත් කැම කන්න, ගමන් බිමන් යන්න, ආශ්‍රය කරන්න විනෝද වෙන්න තමන් වසා පිරිසක් හදාගන්න දැන් ඒවා ඉතින් කෙනෙක් ඒ ඔක්කොම නැතුව ඉන්න පුළුවන් ඉතින් අපිට හිතෙනවා මෙයාට කිසිම ආශාවක් නැහැ කියලා ඉතින් මේ ආශාව එකක් ආශාව එකක් මමත්වය තව එකක් මේ දෙක අතර සම්බන්ධයක් තියෙන්න පුළුවන්. හැබැයි මේ දෙකම එකක් නෙමෙයි. ඔය විදිහට බාහිර වශයෙන් පෙනෙන අවස්ථාවන් නැති වුණාට මමත්වය කියන දේ දිගටම තියෙන්න පුළුවන්. හැබැයි අපිට ඒ මමත්වය තමයි ප්‍රශ්නය කියලා පේන්නේ අපට පේන්නේ මේ ආශාව තමයි ප්‍රශ්නේ. ඒක තමයි ප්‍රශ්නේ විදිහට අප ගන්න. කවුරුත් ගන්නේ. හැමෝම උත්සාහ කරන්නේ ඒ ප්‍රශ්නේ විසඳන්න. සල්ලි හම්බ කරලා උත්සාහ කරන්නේ ඔය ආශාව කියන ප්‍රශ්නේ විසඳන්න. සල්ලි වියදම් කරලා කෙනෙක් මහන්සි වෙන්නේ ආශාව නැමැති ප්‍රශ්නේ විසඳන්න. යාළු වෙලා තරහ වෙලා උත්සාහ කරන්නේ ඒ ප්‍රශ්නේ විසඳන්න. සංවේලා සහපිරිවරින් උත්සාහ කරන්නේ ආශාව නැමැති ගැටලුවට උත්තරයක් හොයාගන්න. හැබැයි මූලික ප්‍රශ්නේ හේම තියෙනවා. එයා මේවා දිහා බල බල hina වෙවි ඉන්නවා. මේ මමත්වයේ තියෙන දේ කල්යාණ මිත්‍රවරුනි දකින්න ලේසි නෑ. අයිස්ක්‍රීම් එකක් ගන්න තියෙන ආශාව දකින්න පුළුවන්. කෙනෙක් අයිස් ක්‍රීම් එකක් කනවා දිහා බලන් ඉඳලා අපට අනුමාන කරන්න පුළුවන් මෙයා මේ කෑදර කමින්ද කන්නේ නැද්ද කියලා. ඒක ලේසි. මොකද ඒක ඇහැට පේනවා, කනට ඇහෙනවා. ආශාව නෙමෙයි. හැබැයි ආශාවෙන් කරන දේවල් ඇහින් බලන්න පුළුවන්. කනින් අහන්න පුළුවන්. හැබැයි මමත්වයේ කියන දේ කනට ඇහෙන්නෙත් නෑ ඇහැට පේන්නෙත් නෑ කනට ඇහුන් නැති වුණාට ඇහැට පේන්නේ නැති වුණාට සැබෑම සැබෑ ගැටලුව කල්යාණ මිත්‍රවරුනි තියෙන්නේ එතනයි ඒ ගැටලුව තමයි විවිධ ස්වરૂපයන්ගෙන් වරින් වර අපට ආමන්ත්‍රණය කරන්නේ දැන් අර කාම සංහාව ඒ යම් යම් ලක්ෂණ දේවල් වලට තියෙන ආස්තාව දැන් ඒක බොහොම ඉක්මනට අප දැක්කනේ ඉවර වෙනවා කියලා තෘප්තිමත් වෙනවා කියලා. ඒ පහක් හයක් චිත්‍රපටිය දිහා බලන් ඉන්න බෑනේ. ඒකින් දෙකකින් එපා වෙනවා. ඇති වෙනවා. ගීතයක් අහන්න ගියත් ඒක ටිකකින් අහලා ඇති වෙනවා. හැබැයි මේ මමත්වයේ කියන එකට ඇතිවීමක් නැහැ. එයා තෘප්තිමත් වෙන්නේ මොනව ලැබුණා. හැම වෙලේම ඉන්නේ අතෘප්තිය. එතකොට මෙතන දැන් ඔන්න අන්ත දෙකක් අපිට පේන. එක එක අන්තයක් තමයි ඉක්මනින් තෘප්තිමත් වෙන කෙනෙක් ඉන්නවා. එයාට තමයි කාම තණ්හාව කියන්නේ. ඒතර කාම තණ්හාවට ඕනේ දේ ලැබුණොත් එයා ඉක්මනට තෘප්තිමත් වෙනවා. ඒක නොලැබුණොත් ඉතින් ඒක ලොකු අසහනයක් අරගලයක්. හැබැයි එයාව සතුටු කරන්න පුළුවන්. తాවකාලික වශයෙන් හරි. తాවකාලික වශයෙන් හරි එයාව නිහඬ කරන්න පුළුවන්. ආවයා මේකත් අරගෙන පැත්තකටලා ඉන්න කියලා මොනවා හරි බලන්න දෙයක් දීලා, අහන්න දෙයක් දීලා, කන්න දෙයක් දීලා ටිකක් එයාව තැන්පත් කරන්න පුළුවන්. ටික වෙලාවක. ඉතින් ආපහු එයා මතුවෙනවා. හැබැයි අර මමත්වය එයා කවදාවත් තෘප්තිමත් නොවන කෙනෙක්. එයාව තෘප්තිමත් කරන්න නම් කල්යාණ මිත්‍රවරුනි මේ ලෝකේ තියෙන හැම එකක්ම දුන්නත් දැන් අන්න එහෙම කෙනෙකුත් මෙතන ඉන්නවා බොහෝම ටිකකින් තෘප්තිමත් වෙන කෙනෙකුත් ඉන්නවා ආශාව තියෙනවා. ඉතින් එයාට ඒ දේ ලැබුණාම එයා ඒ වෙලාවට තෘප්තිමත් වෙනවා. ඒ වගේම මොනව ලැබුණා තව ඕනි කියන්නේ. ඕක නෙමෙයි මට අහවල් දේ ඕනි. මෙයා නෙමෙයි අරය ඕනි. එහෙම කියන සදා අතෘප්තියෙන් අසහනයෙන් දුක් විඳින කෙනෙකුත් මෙතන ඉන්න එයාට තමයි මමත්වේ කියලා කියන්නේ. එයා කවදාවත් තෘප්තිමත් වෙලා නැහැ. මේ සංසාරේ කවදාවත් එයා සෑහීමකටපත් වෙලා නැහැ. අන්න ඒ කවදාවත්ම සෑහීමකටපත් නොවුණු කවදාවත්ම තෘප්තිමත් නොවුණු ඒ මමත්වය අඳුනා ගන්නයි මේ භාවනාව තියෙන්නේ. එතකොට භාවනාවේ කොටස් දෙකක් ගැන අපහලා තියෙනවා සමථ විදර්ශනා අමතයෙන් කරන්නේ අර මතු පිට තියෙන රළු ආශාව කාම තණ්හාව කිව්වේ කාමච්ඡන්දේ කියමුකෝ අන්න ඒ ඒක ටිකක් සමනය කරනවා එයාව ටිකක් පාලනය කරනවා ඒක ලේසි ලේසි කියන්නේ සාපේක්ෂ වශයෙන් ලේසි හැබැයි එතනින්ම ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ දුක එහෙම්ම තියෙනවා දැන් හිතන්නකෝ මොනවා හරි ආහාර කියන්නේ දැන් ආහාර සාමාන්‍යයෙන් කෙනෙක් එයාට තියෙනවා එයාගෙන ආහාර පිළිබඳ රුචි අරුචිය මේ විදිහට මේ දේ ඕනේ. එහෙම නැත්තම් කන්න බෑ. එහෙම නැත්තම් රහණ. එහෙම නැත්තම් බඩ පිරෙන්නේ නැහැ. ඒකනේ කාම තණ්හාව කියන්නේ. එතකොට අ ඒක කල්යාණ මිත්‍රවරුනි සාමාන්‍ය භවනාවකින් පුළුවන් අඩු කරන්න. මොකද ඒවා ඇත්තට ප්‍රබල දේවල් නෙමෙයි. භවනාවෙන් හිත සම්පූර්ණ වෙනකොට භවනාවෙන් හිත සැහැල්ලු වෙනකොට භවනාවෙන් හිතට සතුටක් ලැබෙනකොට ඔය ආහාර වලින් ලැබෙන සතුටට වැඩිය මේ සතුට කොච්චර වටිනවද කියලා හිතෙනවා. ඉතින් අන්න එහෙම හිතනකොට භවනාවෙන් කෙනෙක් තෘප්තිමත් වෙනකොට සතුට වෙනකොට ඉතින් එයාට සතුටනේ ඕනේ. කෑම කාලක් හොයන්නේ සතුටනේ. නටලක් හොයන්නේ සතුටනේ. විනෝද ගමන් ගිහිල්ලක් හොයන්නේ සතුටනේ. ඉතින් කාම තණ්හාව කියන්නේ ඒකනේ. කොහෙන් හරි සතුට හොයනවා. එයා දන්නේ විදිහ තමයි ඉන්ද්‍රයන් පිනවා සතුටු වෙන්නේ. ඉතින් දැන් ඉන්ද්‍රයන් පිනවන්නේ නැතුවම ඒ සතුට යාට ලැබෙනවා භවනාවෙන්. ඉතින් එයාට ඒක ඇති. දැන් දැන් ආයේ අර විදියට කෑම පස්සේ දුවන්න ඕනේ ඇඳුම් පස්සේ දුවන්න ඕනේ විලාසිතා පස්සේ දුවන්න අවශ්‍ය නැහැ. මොකද ඒව පස්සේ දිවේ සතුට හොයාගෙන ඒ සතුට දැන් මෙතනම තියෙනවනේ. ඉතින් ඒ නිසා එයා සංසුන් වෙනවා. කාම තණ්හාව සංසුන් වෙනවා. කාම තණ්හාව සංසිඳෙනවා. ඉතින් සමත භාවනාවෙන් ඒ නිසා තමයි කියන්නේ කාමච්ඡන්දය ප්‍රහීන වෙනවා. ওই නීවරණවල පළවෙනි නීවරණය කාමච්ඡන්දය ඒක ප්‍රහීන වෙනවා. ඒක ප්‍රහීන වෙන්නේ මේ භාවනාවෙන් කෙනෙක්ගේ හිත තැන්පත් වෙනවා. භාවනාවෙන් කෙනෙක්ට සතුටක් ප්‍රීතියක් ලැබෙනකොට එතකොට අර සතුට ප්‍රීතියට කොච්චර මහන්සි වෙන්න ඕනේද කොච්චර ලාමකද කියලා හිතලා ඊට වැඩිය මේක සියුම් ඊට වැඩිය මේක ශාන්තයි ප්‍රණීතයි එතන කාම සංහාවේ ස්වභාවය අර ශාන්ත ප්‍රණීත දෙයක ඇලෙනවා රළු දෙය අතහරින්න ශාන්ත ප්‍රණීත දෙය දෙනවා ඒක තමයි හැටි ඉතින් මේ හැබැයි මේ දැන් ඔන්න භාවනාවෙන් සතුටුනා කියන්නේ හිත සංසුන් හරි සතුටුයි හැබැයි ඒක මදි අර කාම සංහාවට ඇති වුණාට මමත්වයට මදි මමත්වයට මොනවත් මදි කෑම කෑවත් මදි කෑම කෑව කියන්නකො කෑම කෑවහම ඉතින් හරි සතුටුයි දැන් බඩ පිළිල දැන් මමත්වේ තෘප්තිමත් වුණාද නැහැ කුසගින්න තෘප්තිමත් වුණා දිව පිනවන්න තියෙන ආසාව දැන් නැහැ. දැන් මොනවත් කන්න හිතෙන්නේ නැහැ. මොනවත් දැක්සත් කිසි ආසාවක් එන්නේ නැහැ දැන්. හොඳටම තෘප්තිමත් වෙලා. හැබැයි මමත් එයාට මදි. එයාට දැන් තව මොනවා හරි කරන්න ඕනේ. දැන් ටිකක් නිදා ගන්න ඕනේ. දැන් පොතක් බලන්න ඕනේ. දැන් ටිකක් ඇවිදින්න ඕනේ. රූපවාහිනිය බලන්න ඕනේ. දැන් එයා තෘප්තිමත් වෙලා නැහැ. එයා ඉල්ලනවා තව දෙයක්. ඉතින් රූපවාහිනිය බැලුවා කියන්නකෝ. ඉතින් ඒක බලන් බලන් යනකොට ඔන්න ඇහැ පින වෙනවා, කන පින වෙනවා. එහෙම එහෙම ගිහිල්ලා දැන් ඇහැටත් ඇති කනටත් ඇති. ඒ ඇහැ කන පිනවන්න තියෙන ආසාව ඉවර වෙනවා. එයා තෘප්තිමත් වෙනවා. නමුත් මමස්තේට මදි. එයා දැන් ඉල්ලනවා ටිකක් හාන්සි වෙන්න. කෙනෙක් හම්බ වෙන්න. එයා තෘප්තිමත් වෙලා නැහැ. උස පිරෙන්න ආහාර ලැබුණත් මමත්වය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඇහැයි කනයි පිරෙන්නම රූපයි සද්දයි ලැබුණා කාම සංහාව තෘප්තිමත් වුණාට මමත්වේ තෘප්තිමත් වෙන්නේ ඉතින් මේ හැම සතුටකින්ම සත්‍යේ අතෘප්තියෙන් නිසා කල්යාණ මිත්‍රවරුනි සතුට එකක් තෘප්තිය තව එකක් ඒකට සතුට තියෙනවා තෘප්තියක් නැති ජීවිත තමයි අපගත කරන්නේ දුක්පත් විදිහට හරි පොහොසත් විදිහට හරි සුඛෝපභෝගීව හරි අල්පේච්ඡව හරි තනිවම හරි සහ පිරිවරින් හෝ ඔබත් මාත් හතුටින් තමයි ඉන්නේ හැබැයි අතෘප්තියෙන් මේ දෙකම එකට යනවා ඒක තමයි ලක්ෂණම කාරණේ සතුටක් තියෙනවා මදි කියන එකක් තියෙනවා. සැපක් තියෙනවා ජීවිතයේ ඕන පදක් හැබැයි මදි කියන එකත් ඒකම තියෙනවා. ඉතින් මෙන්න මේ මදි කියන්නේ කවුද? වෙනස් දෙයක් ඕනි කියන්නේ කවුද? කාටද මේ මොනවා ලැබුණත් මදි මදි කියමින් අතෘප්තියෙන් කෑ ගහන්නේ කවුද? අන්න එයාව හොයාගන්න එකයි ඊළඟ කාර්ය භාවනාව. ඒකට තමයි විදර්ශනාව කියන්නේ. සමතේ යන්නේ අතෙන්ට විතරයි. කාමච්ඡන්දයට විතරයි. හැබැයි අර සියුම් තැනට යන්නට නම් ගැඹුරකට යන්න ඕනේ. ඊට වැඩිය විනිවිද යෑමක් ඕනේ. දැන් කල්යාණ මිත්‍රවරුනි මේ සාමාන්‍ය ජීවිතයේ වුණත් ওই දෙක වෙන් කරලා අඳුනගන්න අමාරුයි. කෙනෙක් බොහෝම ලක්ෂණට අඳිනවා, ධනවත් විදිහට කොහොම මිලාදික දේවල් අඳිනවා, අලුත් ඇඳුම් අඳිනවා. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙයාට ලොකු ආශාවක් තියෙනවා. කෙනෙක් ඉන්න පුළුවන් ඔහේ මොනවා හරි අඳිනවා ඒවා හරි ලාභයි බාලයි සමහර විට පොඩි වෙලා ඉරිලා ඉතින් ඒ දෙන්නව දිහා බලලා කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙයාට කිසිම ආශාවක් නැති කෙනෙක්. අර එහි මොනවා හරි අඳින කෙනා. එහෙම නැතුව අර තෝරලා පිළිවෙලකට ලක්කනට ඉස්තරම්ම මිලාදික ඇඳුම් අඳින කෙනා දිහා බලලා හිතෙන්න පුළුවන් මෙයාට පුදුම ආශාවක් තියෙනවා. දැන් මෙහෙම තීරණය කරන්න බැහැ කල්යාණි. මොකද උතන මමත්වය වෙනම රඟපෑමක යෙදෙන්නේ. දැන් මමත්වයේ දකින්න ලේසි නෑ. මමත්වයේ ওই දෙන්න එක්කම ඉන්නවා. ලක්ෂණට අඳිමින් මමත්වය එයාට ඕන දේ කරගන්න. ඒ වගේම අර අල්පේච්ඡව ඇඳුම් අඳිමින් ඒත් එතන මමත්වයේ තියෙන. තියෙන්න පුළුවන්. ඉතින් කාටද මමත්වයේ වැඩි කාටද මමත්වයේ අඩු කියා ඔය බාහිරින් බලලා කියන්න බෑ. ඒ සඳහා අභ්‍යන්තරය දකින්නට ඕනේ. තමන්ගේ අභ්‍යන්තරය දකින්න ඕනේ. අනිත් අයගේ අභ්‍යන්තරය දකින්න ඕනේ. ඒ අය ගැන තීරණයකට එන්න නම්. ඉතින් ඒක ලේසි නෑ. ඔය එක මේ භාවනාන යෝගියෙකු හිටියා හුදකලාවේ. මෙයා ජීවිත කාලෙම හුදකලාවේ තමයි හිටියේ. ඉතින් මේ භාවනාව ධර්මයේ ආධ්‍යාත්මිකත්වය ගැන උනන්දුවක් තියෙන කෙනෙක් හිටියා මෙයා මේ ආධ්‍යාත්මික වශයෙන් මේ උනන්දු වෙන තැනත්තා ඉතින් විවේක ලැබෙන වෙලාවට යම් යම් ආධ්‍යාත්මිකයි කියලා කියන පුද්ගලයන් හොයාගෙන ගිහිල්ලා එයාත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් දවසක් මේ තැනත්තා කියාර යෝගියා හොයාගෙන ඉඳ කළා. ඉතින් ගිහලා කතා කරමින් ඉන්න ගමන් ඇහුවා ඔබට ගෝලියෝ නැද්ද? කොහේ මට ගෝලියෝ නැහැ. මම දැන් අවුරුදු 20ක් වෙනවා භාවනා කරලා. මම කවදාවත් ගෝලියෙක් හදන්නේ එතකොට අර ගවේෂකයා කියනවා මා දන්න තවත් යෝගියෙක් ඉන්නවා. එයාත් හොඳට භාවනා කරනවා. දැන් එයාට හරියට ගෝලියෝ ඉන්නවා. හැම තැනම ශිෂ්‍යයෝ ඉන්නවා. එතකොට මේ සිදකලා යෝගය කියලා මට එහෙම ආසාවක් නෑ. ඒ ආශාවෙන් මම නිදහස්. ඉතින් බැලු බැලමතම පේනවා, පේන්න ඉඩ තියෙනවා. මෙයා බොහොම ආශාව අඩු කෙනෙක් වගේ. මොකද ගෝලයක් හදාගන්නවත් ආශාව නැතුව මෙතේ ඇත්තට. ඉතින් අර ගෝලය ගොඩාක් හදාගෙන ඉන්න ඒ ගුරුවරයා ඔබ පෙන්වුවේ වාක් ආශාව තියෙන කෙනෙක් විදිහට. ඉතින් මට ප්‍රශ්නයක්වත් නෑ දැන් එහෙම කිව්වහම මේ අරයට හුඟක් ආශාව තියෙන. ඉතින් මට ඒ ආශාව නෑ. බොහොම නිවිලා කිව්වා. සැහැල්ලුවෙන් කිව්වා මට එහෙම ආශාවක් නෑ. මට ජීවිත කාලෙම එහෙම ආශාවක් තිබිලා නෑ. එතකොට මේ ගවේෂකයා කියනවා මා දන්න තවත් යෝගියෙකු ඉන්නවා. එයත් ඔබ වගේ කිසිම ගෝලයක් හදාගන්න. එයත් ඔබ වගේම කිසිම ආශාවක් නැති කෙනෙක්. දැන් ඒක ඇහුවා විතරයි මෙයා ටිකක් කලබලයි. දැන් මුල් කාරණේ කියනකොට කිසිම කලබලයක් නැතුව අහගෙන හිටියේ. හැබැයි දැන් මෙතනදී එයා කලබල වෙනවා. කලබල වෙලා ටිකක් කවුද ඒක වෙන්න බෑ. ඉතින් ඒ එතෙන්දී මෙයාට ප්‍රශ්නයක් ආවා. අන්න ඒ ප්‍රශ්නේ ආවේ මමත්වය. දැන් අර මුල් උදාහරණෙදී එතන මමත්වයට ගැටලුවක් නැහැ කිසි තරංගයක් නැහැ එතන. එක්කෙනෙකුට ගෝලය ගොඩාක් ඉන්නවා දැන් මට නෑ. කිසි තරංගයක් නැහැ නේද එතන? දැන් මෙන්න Tamanta සමාන කෙනෙක් ලැබිලා ඉන්නවා. දැන් තරඟකරුවෙක් ඉන්නවා. එකම දහවන පතේ දැන් දෙන්නයි. කලින් අවස්ථාවේ දෙන්න හිටියේ දහවන පත දෙකක. ඉතින් තරඟයක් නෙමෙයි. තරගයක් නැති තැනක මමත්වය මතුවෙන්නේ නැහැ කල්යාණ මිත්‍රවරුන්. මමත්වය මතුවෙන්න නම් තරගයක් වෙන්න ඕනේ. Tamanට ඉන්න ඕනේ ප්‍රතිවාදී. ප්‍රතිවාදියා කියන්නේ Taman යන පැත්තටම යන කෙනෙක්. විරුද්ධ පැත්තට යන කෙනෙක් නෙමෙයි මෙතන ප්‍රතිවාදියෙක් කියන්නේ. Taman වගේම කෙනෙක් අන්න එතකොට තමයි මමත්වයට රිදෙන්නේ, පහරවදින්නේ. එතකල් එයා ඔළුව හංගගෙන ඉන්න සර්පේක වගේ. හැබැයි ගල් කැටයක් වැදුනොත් තමයි පෙනේ කුප්පන්නේ. ඒ වගේ කල්යාණ මිත්‍රවරුනි මමත්වය ඕනෑම තැනකින් අවදි වෙන්න පුළුවන්. හැබැයි ඒ සඳහා තමන්ට රිදෙන්න ඕනේ. ඉතින් තමන්ට රිදෙන්නේ Tamanට ප්‍රතිවාදියෙක් ලැබුණොත් තමයි. ප්‍රතිවාදියෙක් නැති තැන රිදීමක් නැහැ. තරඟකාරයෙක් නැහැ. නිතරගෙන්න Taman තමයි පළවෙන්නේ. නිතරගෙන්න Taman තමයි ජයග්‍රහණය ඉතින් තරඟයක් නැති තැනක නිතරගෙන්න Tamanට ජය ලැබෙනකොට මොකටද දුවන්නේ? මොකටද කලබල වෙන්නේ? මොකටද වාද කරන්නේ? ඉතින් ඒ බඳු තැන්වල මමත්වයේ නෑ වගේ ඉන්නවා. හැබැයි කොයි වෙලේද තරංගකරුවෙක් ලැබෙන්නේ කොයි වෙලේද තරංගයක් තියෙන්නේ අන්න එතනදී මමත්වයට බෑ පරාජය පිළිගන්න. එයා ලෑස්ති නෑ පරාජය පිළිගන්න. එයා ලෑස්ති නෑ පසුබහින්න. කොහොම හරි කොහොම හරි යා නැගිටලා අන්න යාට රිදෙනවා. ඒ රිදීම නිසා යා කලබල වෙනවා. ඉතින් ওই විදියට කල්යාණ මිත්‍රයනි මේ මමත්වයේ ඕනම දෙයක් එක්ක එන්න පුළුවන්. දැන් භාවනාවෙන් උදේටම හිත සංසුන් වෙලා ඉතාම සියුම් තත්යකට ඇවිල්ලා උද සමාධියක ඉන්නවා කියන්නේ. දැන් ධ්‍යාන ගැන වුණත් කතා කරනකොට. ඉතින් එතන නෑනේ ඉන්ද්‍රියන් පිනවන්න අවස්ථාවක්. ඔහේ ඉන්න පුළුවන්. හැබැයි මමත්වයේ හොඳට තියෙනවා කියන්නේ. හොඳට තියෙනවා කියන්නේ මමත්වයේ එකම තියෙනවා. මමත්වයෙන් තොර අවස්ථාවක් නෙමෙයි. මම තමයි මේ භාවනා කරන්නේ. මට තමයි මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. මගේ හිත සංසුන්. මම ඉන්නේ මේ ධ්‍යාන, මේ සමාධි. ඒ විදිහට මමත්වය මොනවද එතන තියෙන්නේ ඒක අල්ලගෙන තමන්ව හදාගන්නවා. සීලයෙන් මමත්වය මතුවෙන්නේ. මම සිල්වත් කෙනෙක්. මේක තමයි ස්වභාවය. ඔය ඊටාම දුස්සීල විදිහට කිසියම් ගුණධර්මයක් නැතුව හැමෝටම කරදර කරමින් හිටිය මිනිස්සු. ඉතින් මෙයාව හදන්න බැරි වුණා දෙමව්පියන්ටවත්, පාසලටවත්, පොලිසියටවත්, හිරගෙදරටවත්. ඉතින් දවසක් ඒ හිටිය මේ තාපස කෙනෙක් කුට මෙයා ගැන කරුණාවක් ඇතිලා මේ මනුස්සයා නිකන් විනාශ වෙනවා සමනුත් අනිත් අයටත් කරදර කරනවා මෙලවත් විනාශ කරගන්නවා එලවත් විනාශ කරනවා ඒ නිසා මෙයාට උදව් කරන්න ඕනේ කියලා කිව්ව තාපස්තුමා එන්න මයිත් එක්ක යන්න ඉතින් මෙයාත් ආව දැන් කවුරුවත් ගණන් ගන්නෙත් නැහැ. හැමෝම පෞකාරයා, කාලකන්ණියා, කරුමත්කාරයා කියලානේ බණින්නේ අපරාධකාරයා. ඉතින් මේක හොඳයි හැමෝම එහෙම මට බණින හැමෝම මේ තාපසතුමාට ගරු කරනවා. මට බණින හැමෝටම වැඩිය මේ තාපසතුමා උතුම්. එහෙම කෙනෙක් තමයි දැන් මට එන්න කියන්නේ. ගියා. ඉතින් එහෙම ගිහිල්ලා මේ සාපෘත්තුමා කරන හැමදේම උදේ පාන්දර අපේ ධර්මයේ හැටියට ආගමේ හැටියට උදේම නැගිටලා ටිකක් ආගම සිහි කරන්න ඕනේ. ඒක හැමෝම කරන්න ඕනේ. එහෙම නැත්නම් අපාය යනවා. ඉතින් දැන් මෙයක් පහවදා උදේම නැගිටලා ආගම සිහි කරනවා. ඉතින් ආගම සිහි කරලා මේ දැන් ඒ තාපසාරාම සාපතරාමෙට ගිහිල්ලා මෙයා ආගමසි. ආගමසි කළා ඉතින් මෙයා උදේට පොඩ්ඩක් බලනකොට සමහර තාපසවරු තාම නිදි. එතකොට මෙයා ඇවිල්ලා අර නායක තාපසතුමාට කියනවා බලන්නකෝ තාපසතුමනි අර ඔක්කොම අපාය යනවා. අපි දෙන්න විතරයි දිව්‍ය ලෝකේ. ත්‍රිමිතාපසතුමා කියනවා ඔබ බලන්න එක දවසක් උදේ නැගිටලා ආගම සිහි කරලා කොච්චර ලොකු මමත්වයක් හදාගත්තද. මෙතෙක් කාලයක් ඔබ හිතේ ඉතාම අපරාධකාරී කොහොමත් අපාය යන කෙනෙක් තමයි ඔබ හිතියේ. ඒක ඔක්කොම අමතක වෙලා මේ එක දවසක් උදේ මිනිස්සු පහක් ආගම සිහි කරලා මේ ජීවිත කාලෙම තවුත්තම් පුරණයට වැඩිය ලොකු මානයක් හදාගෙන ඒ අය දිහා බලනවා දැන් දුකති ගාමී අය දිහා බලන විදිහට මේක තමයි මමත්වය මතුවෙන්න පුළුවන් හැටි කල්යාණික. මේක ඕනෑම තැනක ඕනෑම වෙලාවක එන්න. එයාගෙන් තමයි අපි පරිස්සම් වෙන්නේ. අර කාමච්ඡන්දය මුලම තියෙන එක. ඒක Tamanට දකින්නත් පුළුවන්, මන් දැක්කේ නැත්නම් තව කෙනෙකුට පෙන්වලා දෙන්නත් පුළුවන්. ඔයා මෙතනදී බොහොම කෑදරකමින් හිටියේ. ඒක ඕන කෙනෙකුට දකින්න ලේසි. හැබැයි මේ මමත්වය තමයි ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය අපිට පේන්නේ නැහැ ලේසි. එයා බොහොම දක්ෂ වෙස්මාරු කරන්නේ. ලෞකික දෙයින් ආධ්‍යාත්මික දෙයට එයාට වෙස්මාරු කරන්න පුළුවන්. ඉතින් එතකොට අපි හිතන්නේ එතන මමත්වයේ ඇති කියලා. ඉතින් ඒ ඒ මමත්වයේ උඩ කල්යන දැන් එයාගේ ස්වභාවය තමයි මේ මමත්වයේ ස්වභාවය තමයි හැම තැනකදීම කැපී පෙනෙන්න උත්සාහ කරන්නේ. මේ මමත්වයේ හැටි. එතකොට දැන් මේ කැපී පෙනෙන්න කිව්වහම කොහොමද කැපී පෙනෙන්නේ? අන්න එතන සීමාවක් නැහැ. ඕන තරම් ඕන විදිහකට කැපී පෙනෙන්න පුළුවන්. ලක්ෂණට ඇදලා කැපී පෙනෙන්න පුළුවන්. ඉතින් අපි කැපී පෙනෙන්න අඳිනවා කියන්නේ එහෙමයි. එහෙම නෙමෙයි ඉතින් ඔක්කොමල ලස්සනට අඳින තැනක කෙනෙකුට පුළුවන් ඔහේ ඇඳුමක් අඳින්න. හැබැයි ඒක තුලක් තියෙන කැපී පෙනෙන. මොකද එයා කැපී පෙනෙනවා. ඔය සමහර අපරාධ කරුවන් ගැන මනෝවිද්‍යාත්මක විශ්ලේෂණය කරනකොට මතුවෙන කාරණයක් තමයි ඒ ඇත්තෝ අපරාධ කරන්නේ කැපී පෙනෙනවා. මොකද අපරාධයක් කළ ගමන්ම පත්තරවල වැටෙනවා රූපවාහිනිය වැටෙනවා එක එක රැයින් මහා ජනප්‍රිය කෙනෙකු බවට පත් ජනප්‍රිය කොහොමද ප්‍රසිද්ධ කෙනෙකු බවට පත් දැන් එහෙම ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න බෑනේ හොඳ විදිහට. ලේසියෙන් කොච්චර මහන්සි වෙන්න ඕනද? දැන් ඔය ඉතාලම දක්ෂ චිත්‍ර ශිල්පීන් ප්‍රතිමා නිර්මාණකරුවන්ට. එහෙනම් ඒ කෙනෙක් ප්‍රතිමාවක් අඹන්න දැන් ওই මයිකල් ආන්ජලෝ වගේ කෙනෙක් ප්‍රතිමාවක් අඹන්න අවුරුදු ගණන් ගන්නවා. ඉතින් එහෙම අවුරුදු ගණන් අරගෙන නිර්මාණය කරන ප්‍රතිමාවකින් තමයි ලෝක ප්‍රසිද්ධ වෙන්නේ. දැන් ඒ විදිහට ලෝක ප්‍රසිද්ධ වෙන්න නම් අවුරුදු ගාණක් කැප වෙන්න ඒ විතරකුත් මට මේ කුසලයක් තියෙන්න එපා. ඒ නිර්මාණ ශිල්පීයත්වයක් තියෙන්න එපා. එහෙම නැතුව කොච්චර මහන්සි වුණත් බෑනේ. හැබැයි එබඳු අවුරුදු ගාණක් මහන්සියලා ඊටාම විශිෂ්ට කලාකරුවෙක් නිර්මාණය කරන කලාකෘතියක් හිත පුළුවන් කෙනෙකුට ගිහිල්ලා තින්ත ටිකක් හදන්න. ඒකට ඒක විනාශ කරන්න. එක තින්සල් පාරකින්, එක නියම් පාරකින්, එක මිටි පහරකින් කඩලා දාන්න. ඒකෙන් අර වගේ මෙයක් ජනප්‍රිය වෙනවා. ජනප්‍රියනේ ප්‍රසිද්ධ වෙනවා. ඉතින් එහෙම ප්‍රසිද්ධ වෙච්ච අයගෙන් අහනකොට මේ ඇයි මේ අපරාධ කළේ කියන්නේ මට ප්‍රසිද්ධ වෙන්න ඕනේ. මයිකල් ආන්ජලෝ මට්ටමටම මාර්ගම් ප්‍රසිද්ධ. හැබැයි ඒ කිසිම මහන්සියකින් තොරව කිසිම කුසලතාවයකිනුත් තොරව අන්න මමත්වේ හැටි මමත්වේ කැපී පෙනෙන්න බලනවා හැබැයි මේ කැපී පෙනෙනකොට එතෙන්ට නෑ සීමා මේ විදිහටයි කැපී පෙනෙන්නේ කියලා. ඉතින් අපි හිතන්නේ මේ කැපී පෙනීම ගත්තහම හැම වෙලෙම මේ එක පැත්තකින් ලස්සන සඳින පැත්තෙන් නෑ එහෙමත් පුළුවන්. එහෙම නැතුවත් පුළුවන්. දැන් අපි හිතනවා කෙනෙක් කැපී පෙනෙනවා කෑ ගහලා කතා කරලා ඔක්කොගෙම අවධානය අරගෙන ඒක විදියක්. ඒ අතර කෙනෙකුට පුළුවන් නිහඬව ඉඳලා කැපී පෙනෙන්න. අර කෑ ගහන පිරිසක් නැත්තේ කෙනෙක් නිහඬව ඉන්නවා. ඒකට එයා හොඳට කැපිලා පේනවා. ඉතින් මේ ඔක්කොම දුවනවා. ඉතින් කැපී පෙනෙන්නම් පළවෙනියා වෙලා යන්න එපයි. හයි කෙනෙකුට පුළුවන් අන්තිමයා වෙලා හිමීට යන්න සංසුන්ව. කිසි කලබලයක් නැතුව. ඒකට එයා ඔක්කොටම වැඩිය කැපිලා පේනවා. ඔක්කොම දුවන අය මැද්දේ දුවන්නේ නැති කෙනා කැපිලා පේනවා. මේක තමයි හැටි මේ මමත්වයට අවශ්‍ය නම් ලෞකික වේශයක් ගන්න පුළුවන් අවශ්‍ය නම් ධනවත් වේශයක් ගන්න පුළුවන් අවශ්‍ය නම් දුක්පත් වේශයක් අරගෙන කැපී පෙනෙන්න පුළුවන් අවශ්‍ය නම් සාමරික වේශයක් අවශ්‍ය නම් සිල්වත් වේශයක් අහිංසක වේශයක් ඉතින් එතන මේ විවිධත්වයේ නිසා මේ මමත්වයේ කියන එකට හැඩයක් නැහැ ඒ නිසා. අච්චුවක් නැහැ. මෙන්න මේ මේ විදිහටයි මමත්වයේ. දැන් ඉන්ද්‍රියන් පිනවීම ගත්තාම අච්චුවක් තියෙනවා. මොනවා හරි කණ්ඩ ආසද ඒක ඉන්ද්‍රියන් කාම ආසාව. මොනවා හරි බලන් ආසද ඒක හොඳ නරකක් නැහැ. මොනවද බලන් ආසක්? ඉතින් ඒක ඇහි පිනවන්න තියෙන ආසාව. ඒ කාමච්ඡන්දේ කාමතණ්හාව ඒ නිසා තේරුම් ගන්න ලේසි. එයත් එක්ක වැඩ කරන්නත් ලේසි. හැබැයි මේ මමත්වයේක එහෙම නිශ්චිත හැඩයක් ඕනිශ්චිත පාටක් නැහැ. නිශ්චිත හැඩයකුත් නැහැ, නිශ්චිත පාටකුත් නැහැ, නිශ්චිත ස්වરૂපයකුත් නැහැ. ඕනෑම දෙයක හැදී ගන්න පුළුවන්. ආධ්‍යාත්මික පුද්ගලයෙකුගේ හැඩය ගන්න පුළුවන් ධාමිතිකයෙකුගේ හැඩය ගන්න පුළුවන් සිල්වත් කෙනෙකුගේ හැඩය ගන්න පුළුවන් අහිංසක කෙනෙක්ගේ පාට ගන්න පුළුවන් නායකයෙකුගේ ලොක්කෙකුගේ ප්‍රබලයෙකුගේ ස්වરૂපයටපත් වෙන්න පුළුවන් දුබල අහිංසක කෙනෙකු බවටත් පත් වෙන්න ඒ හැම තැනකින්ම එයාට පුළුවන් එයාගේ දේ කරගන්න. ඉතින් ඒ නිසා මේ ඔය ආශාව කියලා බොහෝ ආගම් දහම්වල උගන්වන්නේ ඔය ඔය කියපු ආශාව, අර ලෞකික ආශාව, අර කාම ආශාව. බුදුදහම තමයි කියන්නේ ඕක නෙමේ ප්‍රශ්නේ. ඕක මේ ප්‍රශ්නේ බොහොම මතු පිට රළු දෙයක් විතරයි. සැබෑම ප්‍රශ්නේ තියෙන්නේ ඔතන නෙමෙයි. මමත්වේ. ඒ නිසා එයාව හොයාගෙන යන්නේ. ඉතින් එයා හොයාගෙන යන ගමනේදී අර කාම තණ්හාව හරහා තමයි යන්න වෙන්නේ. ඉතින් එතකොට කාම තණ්හාවේ අඩුවීමක්, එයාගේ සම්වර වීමක්, කාම තණ්හාව පාලනය වීමක් සිද්ධ වෙනවා. හැබැයි එතන නෙමෙයි නැවතුම් වෙයි. මක්නිසාද එයා නෙමෙයි මුදු මුල මේ ප්‍රශ්නේ. ඉතින් මේ හැම වෙලේම අපි බලන්නේ කැපී පෙනෙන්නේ. කැපී පෙනෙන්නේ කියන්නේ අවධානය ගන්න. ඒක තමයි මමත්වයක මමත්වයේ ඉන්නේ ලොකෝ පිපාසයක එයාට අවධානය නැති වුණොත් ජීවත් වෙන්න බෑ. මමත්වයක ආහාරය තමයි අවධානය. කාගෙන් හරි කමන්නේ යාට ඕනේ අවධානය ගන්න. ඒ නිසා කැපී පෙනෙන්න බලන්න. කාගෙන් හරි කමක් නෑ. කූඹියෙක්ගෙන් හරි කමක් නැහැ. කූසෙකුගෙන් බල්ලෙක්ගෙන් හරි කමක් නැහැ. අවධානය ලැබෙනවද බලන්න කපුටු වෙන්නේ නැද්ද කියලා. කාගෙන් හරි හොරෙක්ගෙන් හරි කමක් නැහැ. පිස්සෙක්ගෙන් හරි කමක් නැහැ. Tamante සැලකිල්ලක් ලැබෙනකොට ගෞරවයක් ලැබෙනකොට හිතේ සතුටක් එන්නේ නැද්ද බලන්න. අන්න අන්න මමත්වයට පෝර වැටෙනවා. මමත්වයට ආහාර ලැබෙනවා. මමත්වයට ශක්තිය ලැබෙනවා. එයා ඇහැරලා යනවා එයා සතුටු වෙනවා. ඉතින් අප ජීවිතයේ කරන බොහෝ දේවල් අරන් බලන්න මේවා අපිට ඕන නැති වුණත් මේ සැලකිල්ල ගන්න. ඒවා නොකළොත් අපිට තියෙන සැලකිල්ල නැති වෙනවා. ඒ දේවල් නොකළොත් අපේ සමාජ තත්ත්වයට හරිනේ. දැන් ඒ විදිහට හිතලා අප කොපමණ දේ කරනවද? අපට ඕනේ මහා කරදරයක්. අපේ ඇත්තටම හැඟීමකුත් නැහැ. හැඟීමකුත් නැති වුණාට ඕනෙත් නැති වුණාට කරන දේවල් හුඟක් තියෙනවා. සමාජ සැලකිල්ල, සමාජ අවධානය ගන්න. හැම තැනකම ඒක තියෙනවා. හැම දෙයක් එක්කම වාහන එක්ක, ගෙවල් දොරවල් එක්ක, කෑම බීම එක්ක දැන් බලන්න මේ අප තනියම ඉන්නකොට ආහාර ගැනීමයි කන දේවල් මොනවද කන්නේ කොච්චර කනවද කොහොමද කන්නේ පිරිසක් ඉන්න තැනක ආහාර ගන්න වුණොත් බලන්න වෙනස එකම බඩගින්නට කන්නේ ඒ කනේ වගේ සිද්ධ වෙන්නේ එකම දෙන්නේ ශරීරයට බඩ පිරෙනවා ශරීරයට ශක්තිය ලැබෙනවා නමුත් තනියම ඉන්න දවසක ගෙදර ඔය මොනවා හරි සම්බදන කනවා හැබැයි අමුත්ත ගොඩක් එක්ක කෑමක් කන්න වුණොත් අපි එහෙම කන්නේ එතනදී වෙනස්. එතනදී ඊට වැඩිය අපි හිතනවා. අර බඩගින්න ගැන නෙමෙයි දැන් බඩගින්න කියන්නේ දිවට දැනෙන රහ කියන්නේ ඒක අවස්ථාවක්. ඒ ඒ ඒ සඳහා කෑම කනකොට එතන ආශාවනේ. ඒක විතරක් නෙමෙයි නේතන ඊළඟට බලන්න දැන් මේ විදියට මොනවා හරි බතල අලයක් සම්බගෙන කෑවොත් මොකද හිතන්නේ මගේ රස්සාව කරන තැනයි එයයි මං ගැන මොනවා හිතයි. පරිවින්නත් නම් මට ඇති. මං කැමති අන්ති කරමයි. මං ආසයි මේ විදිහට මොනවා හරි කන්න බට්ටික සම්බෝලයක් එක්ක. ඒ වුණා මගේ තාත්තට මොකද වෙන්නේ? එහෙම හිතලා අපි කැමති නැති වුණා. ඒ දේවල් කණ්ඩ අපි එහෙම හදාගෙන යනවා. අන්න ඒ ඒක තමයි මමත්වය කියන්නේ. ওই දෙක වෙන් කරලා අඳුන ගන්න පුළුවන් හරි ලේසියෙන්. කාම ආශාවයි නැත්නම් කාම සංහාවයි මමත්වය. ඉතින් සමහර විට මමත්වේ නිසා අපි ආශ කරන දේවල් කරන්නේ මමත්වයට හරි නැති නිසා. ඇඳුමත් ඒ වගේ. අපි අඳින්න කැමති ඇඳුමක් තියෙනවා, අපේ ශරීරයට ගැළපෙන ඇඳුම් තියෙනවා, දේශ ගුණයට ගැළපෙන ඇඳුම් තියෙනවා. ඒවා අපි තනියම ඉන්නකොට සමහර විට අඳිනවා. නමුත් පිරිසක් එක්ක ඉන්න වෙනකොට අපි බලන ඒ අය මොකද්ද හිතන්නේ මෙහෙම එකක් නැන්නේ. මගේ කර්තව්‍යෙම අර මගේ කර්තව්‍ය කියන්නේ මමස්සේ. ඒකට මොකද වෙන්නේ? ඉතින් එහෙම හිතලා අන්න එයාට එයාව සතුටු කරන්න එයා කැමති ඇඳුමක් අඳිනවා. ඉතින් මේ ජීවිතයේ පුරාම කල්යාණ මිත්‍රෝනේ අපි කරන්නේ ලොකු බොරුවක්. ඒ කියන්නේ මේ මමත්වය කරන්නේ ලොකු රඟපෑමක්. ඒ නිසායි මේක අවිද්‍යාවක් කියලා කියන එක බොරුවක්. ඇත්තක් නෙමෙයි මමත්වයේ කියන්නේ. මමත්වයෙන් කරන දේවල් වල හරයක් ඇත්තක් හොයන්න බෑ. ඒකේ හරයක් නෑ ඒක નિસරුයි. ඉතින් ජීවිතේ පුරාම දැන් හිතන්නකො කවුරු හරි දැන් සමාජයේම ගරු කරන කෙනෙක් ඉන්නවා කියලා ආගම පැත්තෙන් හරි කොහොම හරි සමාජයෙන් පිළිගන්නවා අය. ඒකට අපි ගරු කරනවා. අපිට ඕනේ අපේ කිසි ගෞරවයකුත් නැහැ. ගෞරවයක් නැති වුණා අනිත් අය ඉදිරියේ අවඥාවට ලක් වෙනවට අකමැති නිසා අපි ගරු කරනවා. ඉතින් ඔහොම තමයි මේ අපේ ජීවිතේ යන්නේ. ඔය ඔය බොරුවත් එක්ක. ඉතින් ඔය ඔය බොරුවට තමයි අපි මේ අහුවෙලා ඉන්නේ. ඒක තමයි හැබෑම ප්‍රශ්නේ. පහ කෑම කන්න තියෙන එක නෙමෙයි හැබෑ ප්‍රශ්නේ. නාට්‍යයක් බලන්න තියෙන එක නෙමෙයි හැබෑ ප්‍රශ්නේ. ඒක ප්‍රශ්නයක් තමයි. හැබැයි මේ හැබෑම සංසාරික ප්‍රශ්නේ තියෙන කල්යාණ මිත්‍රවරු මෙතන නෙමෙයි. මෙන්න මේ මමත්වයේ කියන බොරුව තුලයි. ඒක ඒක අපිට මහා හරයක් තියෙන ඇත්තක් වගේ. කැල්පෙන්ති තුඩක් වැදුනත් හරියට රිදෙනවා මමත්වයේ. එච්චර ඒක ඇත්තක් වගේ. එනවාට මේක බොරුවක්. ඒක මොකද බොරුවක් කියන්නේ ජීවිතේම අපි බොරු කරන්නේ යාව සන්තෝෂ කරන්නේ. එයා හින්දා. අපිට ඕන නැති දේවල් කරන්නේ, අපිට ඕන නැති ගමන් යන්නේ, ඕන නැති ඇඳුම් අඳින්නේ, ඕන නැති කෑම කන්නේ, කනවා වගේ පෙන්වන්නේ, ඕන නැති මට්ටමට ගෙවල් හදාගෙන ඔක්කොම කරන්නේ. ඒ ඔක්කොම බොරුව ජීවිතේම ජීවිතේම බොරුවක් බවට පත් කරගෙන තියෙන්නේ මමත් වෙන්නේ. සමහරට ඒක කොයි පැත්තටද? සමහර විට ලස්සනට අඳින්න කැමති ඒ වුණත් හිතනවා මං වගේ භාවනා කරන කෙනෙක් ආ මෙහෙම ලස්සන තැන්තොත් අනිත් තැන්ට දෙන්න. අනිත් තැන් විහිළු කරන්න ගියා. මේ මනුස්සයා මෙච්චර භාවනා කළා. තාම ලස්සන තනින්න. ඒ නිසා ලස්සනට අඳින්න ඕනකම තියාගෙන ඔහේ මොනව හරි අඳින්න. ලස්සන ඇති අඳින්න. එතනක් තියෙන්නේ බොරුවම තමයි. ලස්සනට ඇඳීම තුල විතරක් නෙමෙයි බොරුව තියෙන්නේ. අවලස්සනට ඇඳීම තුල. ලාභයට ඇඳීම තුලත් ඔය බොරුවමයි තියෙන්නේ. ඒ නිසා මේක කොතනද කොයි විදිහටද මේක සිද්ධ වෙන්නේ කියලා හිතන්න අමාරුයි. අපි හැම වෙලෙම සමාජයට ඕන හැටියට ඉන්න හදනවා ওই බොරුව නිසා. සමාජය කියලා කියන්නේ අනිත් අය නෙමෙයි අන්තිමට මමත්වයට ඕන හැටියට. එතනයි ප්‍රශ්නේ තියෙන අපි හිතනවා මේ සමාජය කියලා කියන්නේ මගේ රස්සාව කරන තැන අය මගේ ගෙදර අය ගමේ අය රැක් නැහැ ඒව නෙමෙයි. ඒව නිකන් බාහිර දේ විතරයි. ඔතන ප්‍රශ්නේ තියෙන්නේ මමත්වේ. එයාටයි අමාරු. එයාටයි රිදෙන්නේ. එයාටයි ඕනේ කැපිලා පේන්නේ. කොහොම හරි. ඉතින් ජීවිතේම ජීවිතේම බොරුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ජීවිතේ කියන්නේ හීනයක් බව දහමේ තියෙන හීනයක්. ඕකේ ඇත්තක් යථාර්ථයක් හොයන්න බෑ. බොරුවක මොකද්ද තියෙන ඇත්ත? බොරුව බොරුවක් බව තේරුම් ගැනීම හැර. ඒ වගේ මොකද්ද මමත්වයේ කියලා ඇහුවොත් උත්තරයක් දෙන්න බෑ. මොකද්ද මමත්? එහෙම එකක් නෑ. ඒක බොරුවක්. එහෙම එකක් නෑ. නැති එකක් තියෙනවා කියලා හිතාගෙන අපි රැවටෙනවා. හොතට ප්‍රශ්න කරලා බැලුවොත් කාටද මේ ඕන වෙලා තියෙන්නේ? අනිත් පැයේ අවධානය. කාටද මේ ඕන වෙලා තියෙන්නේ කැටි පෙනෙන්නේ? හොඳට විග්‍රහ කරලා බලන්න කල්යාණ මිත්‍ර. හොයාගන්න දෙයක් නෑ උතන. මොකද්ද හොයාගන්න තියෙන්නේ? ඒ නිසා තමයි ඔය අර ලුණු ගෙඩියේ උපමාව කදිමට ගැලපෙන්නේ. මොකද්ද මෙතන හරය කියලා බලන්න ගියොත් කෙනෙක් සිවියෙන් සිවිය ගලවා ලුණු ගෙඩියක හරයක් ලැබෙන්නේ නැහැ. අවසාන සිවියක් අයින් වුණාට පස්සේ. සිවි ගොඩක් විතරයි. ඒ වගේ තමයි මමත් ඉතින් දිගින් දිගටම දිගින් දිගටම මේ මමත්වයේ නැමැති වංචාවට අහු වෙලා මේක මහා වංචාවක්. ඒකට අහු වෙලා අපි අපටම වංචාකරුවන් වෙලා. මේ වෙන කාටවත් නෙමෙයි අපි වංචා කරන අපි අපිටම වංචා කරගනිමින් මේ සංසාරේ දුක් විඳිනවා. එක මේ භාවනාන් යෝගී බොහෝම ගුරුවරයෙක් භාවනා ගුරුවරයෙක් යෝගී මුනිවරයෙක් මරණාසන්න අවස්ථාව ආවා. දැන් මරණාසන්න අවස්ථාවේ ඉන්නවා ඒ ආධ්‍යාත්මික පුද්ගලෙක් ඉතින් දැන් ගෝලියොත් වට කරගෙන ඉන්නවා යාගේ දායකයෝ ශ්‍රාවකයෝ මහා පිරිසක් දැන් එළියෙත් ඉන්නවා. ඉන්නකොට දැන් මැරෙන්න යන අවස්ථාවේ ඉතින් අර යාගේ ප්‍රධාන ගෝලයා කියනවා මේ අහවල් මේ දෙවි කෙනෙක්ගේ නම කියලා එයාව සිහිපත් කරගන්න කියලා මේ ගුරුවරයාට කියනවා. බුදුරජාණන් එයාව මොකටද මම සිහිපත් කරගන්නේ? මට මොකද්ද ඒකෙන් තියෙන ප්‍රයෝජනේ? ඉතින් එතකොට ගෝලයා කියන කෑ ගහන්න එපා කෑ ගහන්න එපා දැන් ඔක්කොම එළිය අහගෙන ඉන්නේ ඔබ දැන් ওই දෙවියෝ සිහිපත් කරන්නේ නැහැ කිව්වොත් ඔක්කොම කලකිරෙන්න පුළුවන්. මොකද මේ සම්ප්‍රදාය තුල ඒ ඉතින් ඒ ඒ දෙවිවරුන්ට ලොකු තැනක් තියෙනවා. ඉතින් ඕනෑම ප්‍රශ්නයක් වුණාම දෙවියෝ තමයි සිහි කරන්නේ. ඉතින් දැන් මරණාසන්න වෙලාවෙත් දෙවියෝ සිහි කරාම ඉතින් හොඳ තැනකට යයි හරි මොකක් හරි විශ්වාසයක් ඇති. කියනවා ගොඩකින් කෑ ගහන්න එපා අයියේ. ඔහොම. අනිත් අය මොනවද ඔබ ගැන හිතන්නේ? කොහොම දෙවියෝ ගැන කතා කරන්න ගියොත් එතකොට මේ මරණාසන්නව ඉන්න යෝගියා කියනවා මට මොකද්ද ඒකෙන් තියෙන වැඩේ? මොකද්ද මට තියෙන වැඩේ? මරණය මගෙන් අහන්නේ අහවල් දෙවියෝ අඳුරනවලු කියලා. දැන් මම මැරෙන්නේ යන්නේ. දැන් මට මුණ ගැහෙන්නේ මරණය. මරණය මගෙන් අහන්නේ අහවල් දෙවියෝ අඳුරනවලු. ජීවිතය මගෙන් ඇහුවා. ජීවිතය කියලා කියන්නේ ඔය ජීවත් වෙනකොට ඉතින් මිනිස්සුත් එක්ක ඉන්නකොට ඒ අය නම් මගින් ඕවා ඇහුවා. ඉතින් ආන නිසා මට ඒ අයත් එක්ක ඉන්න ඕන නිසා මට ඒව ඉගෙන ගන්න වුණා. ඒව ගැන හිතන්න වුණා. ඒව කී කී කෑ ගහන්න වුණා. ඒ බොරුව කරන්න වුණා ජීවිතේ පුරා. හැබැයි දැන් මැරෙනකොටවත් මට අවංකව මැරෙන්න දෙන්න. මට මා විදියට මැරෙන්න දෙන්න. මරණයට වංචා කරන්න දෙන්න එපා. දැන් මට වැඩක් නැහැ. මාව ලස්සනට අන්දන්න හදන්න දෙපිට ඇඳුනුත් අන්දන්න හදන. ඔහොම මැරෙන්න එපා මිනිස්සු මොනවා හිතයිද? ඔය ඉරි ඉරිලා පොඩි වෙලා ඒක මරණය අහන්නේ නැහැ මගෙන් ලස්සනට දැඳන් ආයි මෙහෙම කිලුටුවට ඇඳන් ආවි කියලා මරණය මගෙන් අහන්නේ මරණයට ඒක ප්‍රශ්නයක් නෑ ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ ඔය ඔය ජීවිතයේ කියන බොරුව ඇතුලේ. ඉතින් ජීවිතේ ඇත්තට මුණ දුන්නු කෙනෙකුට මරණයටත් ඇත්තටම මෝඩ දෙන්න පුළුවන්. බොරුවට වංචා කරන්නේ නැතුව, රැවටෙන්නේ නැතුව, බය වෙන්නේ නැතුව. කල්යාණ මිත්‍රවරුනි මේක තමයි භාවනාව කියන්නේ. ඇත්තට මූණ දෙන එක. සැබෑවට මූණ දෙන එක. ඉතින් එතන යම් යම් දේ කරන්න වෙනවා. අපිට ඕන නැති දේවල් කරන්න. එතනත් ඉතින් අපිට පුළුවන් මට ඕන දේ මොකක්ද? ඒක මමත් වෙන්නේ. මං කැමතියි නිහඬ වෙන්න. හැබැයි බෑනේ දැන් මේ කවට ඉන්නවා කීප දෙනෙක් ගෙදර ඉන්නවා. ඉතින් ඒ අය කැමතියි කතා කරන්න. ඉතින් මොකද වෙන්නේ මං ටිකක් කතා කළාම? මොකද වෙන්නේ මං ටිකක් hina වුණා. මොකද්ද මගේ අඩුව වෙන්නේ? මොකද්ද මට වෙන පාඩුව? මං අපායයිද නැන්නේ? එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතනවනම් ඒක මමස්සේ. මම මෙහෙමයි මම මෙහෙමමයි ඉන්නේ අනිත් අය කොහොම කියත් මට කමක් නැහැ. එහෙම හිතනවනේ ඒක මමත්වය. ඒක දරඬු භාවය. නෑ. ඒ ඒ ඒ මානය, ඒ මමත්වය අඳුනා ගන්න ඕනේ. අඳුනාගෙන අන්න කරුණාව. කරුණාව අවශ්‍යනේ. කරුණාව නිසා අනිත් අයට ප්‍රශ්නයක් නොවන විදිහට අප අපේ ඇවතුම් පැවතුම් තියාගන්න පුළුවන් වෙනවා. දැන් දුම උනත් ඒ තැනට ගැලපෙන විදියට අඳින්න පුළුවන්. මමත්වයේ තිබ්බොත් තමයි බැරි වෙන්නේ. මමත්වයේ නැත්තම් හැම තැනකම යා ගැලපෙන පුද්ගලයෙකු බවට පත් වෙනවා. මමත්වයේ තිබ්බොත් කිසිම තැනකට නොගැලපෙන කෙනෙක් මොනම තැනකටවත් ගැලපෙන්නේ නැහැ මමත්වයේදී. ඕන තැනකට ගියාම එතන ගැටුමක්, හැප්පීමක්, කැපී පෙනෙන්න උත්සාහ කරනවා. තව බලාපොරොත්තු වෙනවා. මමත්වේ නැද්ද? තියෙන දෙයින් සතුටු වෙනවා. තියෙන දේත් එක්ක මුහු වෙන්න පුළුවන්. තියෙන දේත් එක්ක යා වෙන්න පුළුවන්. තියෙන දේත් එක්ක යන්නත් පුළුවන්. ඕනෑම තියෙන දෙයක් නැති වෙනකොට සමුදෙන්නත් පුළුවන්. Tamanට ඕනි වෙලාවක වෙන් වෙන්නත් පුළුවන්. එකට තිබුණට හරියට අර නෙළුම් පොළේ වතුරයි වගේ එකට තමයි තියෙන්නේ. හැබැයි එකට එකක් ඇලිලා නැහැ. දැන් මමත්වයේ තිබ්බොත් එකට නොහිටියත් ගව් ගානක් ඈතින් හිටියත් පුදුම ඇලීමක් නැතුව බැරිකමක්. ඒතර මමත්වයේ අඩුද ඒ තැනට ගැලපෙන කෙනෙකු බවට පත් වෙනවා. එතෙන්ට ගැලපෙන කෙනෙකු බවට පත්. එතෙන්ට ප්‍රශ්නයක් නොවන කෙනෙකු බවට පත් වෙනවා කිසිම දෙයකින්. තමන් ප්‍රශ්න නිර්මාණය කරන කෙනෙකු බවට පත් වෙන්නේ නැහැ. ප්‍රශ්න තියෙන්න පුළුවන් අනිත් අය ප්‍රශ්න හදාගන්න පුළුවන් හැබැයි Taman හිතාමතා කාටවත් ප්‍රශ්න නිර්මාණය කරන කෙනෙක් නෙමෙයි මමත්වේ තමයි Tamanට ප්‍රශ්න නිර්මාණය කරන්නේ අනිත් අයට ප්‍රශ්න නිර්මාණය කරන කරමින් කල්යාණ මිත්‍රවරුනි මේ ජීවිතේ මහා බරක් දුකක් කරගෙන අපි දුක් විඳිනවා හැම දෙයක්ම මහා බරක් කරගෙන දුක් විඳිනවා ඒ මමත්වේ නිසා එතකොට මේ බොරුව අපිට ටික ටික අඳුනා ගන්න පුළුවන් නම් මේ බොරුවට අපි කොපමණ ලොකු තැනක් දීලා තියෙනවද කියලා අඳුනා ගන්න පුළුවන් නම් ඒ බොරුව ටික ටික හරි අඩු කරන්න ඕනේ. ටික ටික මේ ඇත්තත් එක්ක ඉන්න පුළුවන්. ඇත්තත් එක්ක කැම කන්න පුළුවන්. ඇත්තත් එක්ක ඇඳුම් අඳින්න පුළුවන්. ඇත්තත් එක්ක හුස්ම ගන්න පිට කරන්න පුළුවන්. සත්‍යයත් එක්ක නිදාගන්නත් පුළුවන් අවදි වෙන්නත් පුළුවන් සත්‍යයත් එක්ක ජීවත් වෙන්නත් පුළුවන් සත්‍යයක් සමග මිය යන්නත් පුළුවන් එතන හිතියක් නැතත් දුකක් නැහැ ගැටලුවක් නැහැ එතකොට මේ භාවනාව කල්යාණ මිත්‍රවරුනි යන්නේ එතෙන්ට මේ භාවනාව අපව යොමු කරන්නේ අන්නේසින්ද. එහෙම නැසෝ භාවනාව තුළිනුත් මමස්ත්වයක් හදාගන්නට වෙනවා. එහෙම වුණොත් භාවනාවත් අපට දුකක් වෙනවා. දුකක් නැත්තේ කොතනද? එතන මමත්වයක් නෙමෙයි. මමත්වේ නැත්තේ කොතනද? එතන දුකක් නෙමෙයි. මමත්වේ තියෙන්නේ කොතනද? එතන දුකක් තියෙනවා. මදිකමක් තියෙනවා. අතෘප්තියක් තියෙනවා. මමත්වයේ අඳුනගන්න තියෙන හොඳම මිනුම් දණ්ඩ තමයි දුකයි අතෘප්තියයි දෙක. දුකක් තියෙනවා මඩුකමක් තියෙනවා. ඒ තුලින් බලන්න කවුද මේ දුක් විඳින්නේ කාටද මේ මඩු වෙලා තියෙන්නේ. අන්න ඒ භවනාවට තමයි විදර්ශනාව කියන්නේ අනාත්ම ලක්ෂණය දක්නවා කියන්නේ. කල්යාණ මිත්‍රවරුනි අපි මේ පෙරවරු වැඩසටහන අවසන් කරමු. දානි ගන්න, දවල් ආහාර ගන්න, ඒ කාලේ විවේකයෙන් ගත කරන්න. Taman දිහා බලමින් කවුද මේ ආහාර ගන්නෙ? කවුද මේව රහයි කියන්නේ? කවුද රහණේ කියන්නේ? ඒ දකිමින් විවේකයෙන් ඉන්න කවුද මේ විවේකයේ ගත කරන්නේ කියා කොහොමද? කාටද මේ විවේකයේ ඕන වෙලා තියෙන්නේ? මේ අනාත්ම භාවනාවේ අපව රැගෙන යනවා මේ මමස්සේ අන්තිම කේන්දරයට. හැමදෙනාටම පිරුවන් සරණයි.